අද ධර්මානුශාසනාව සඳහා වැඩම කර සිටින ගරුතර දේශකයන්න් වහන්සේ වතුරුතුම කන්නිමහර අමෘත ගවේෂී ආර්ය සමාජයේහි ප්‍රධාන අනුශාසක පූජ්‍ය පඬිත මහා කම්මඨානාචාර්ය වතුරුගම නන්දසිරි ස්වාමීන් වහන්සේ සම්මා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන නද ජය පිරිතයි. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ජය පිරිත තමයි මහා මංගල සූත්‍රය. තවත් මේක ආකාරයට ජය පිරිත් තියෙනවා ඉතින් පිරිත් පොතේ මම දන්න විදිහට ජය පිරිත් වශයෙන් කියන්න තියෙන මංගල සූත්‍රය. දුදානං වරුමද වේවේ සුමංගල සුදානං සිවුමද වේවේ සුමංගල පුතුමන් පිදුමද වේමේ සුනංගල ජය ගිය ගිය තන ජය ගණේශ් මංගල. ගිය ගිය තන ජය ගන්න පුළුවන් මංගල කරුණු 38ක් බුදුහාඳුරෝ දේශනා කළා. මේ දේශනා කරන්න හේතුවත් ඔය පිළිතුරු අහලා ඇති මනෝකිතේ කියනවා නම් එදා ධම්මදේව මංගල කියන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඇති කරගෙන තැනතන වල වාද විවාද කළා. කෙනෙක් මේ හෙට උදේ පාන්දර හෙට පේන දේ මංගලයි කනට ඇහෙන දේ මංගලයි ශරීරයට ස්පර්ශ වෙන දේ මංගලයි නිත්ත මංගල සුත මංගල මුත මංගල ආදී වශයෙන් මේ කිසි දේවල් ඉදිරිපත් කරනවා ශ්‍රමණයන් දැකීම අවමංගල කාරණාවක් කියලා එතන සඳහන් කරනවා ශ්‍රමණේ දැක්කන් පස්සේ ගමනක් යන්න ටිකක් වෙච්ච කෙනෙක් ඒ ගමනක් යන්නලු මොන මහලෙන් දැක්කා කියලා තේරුණා නේද? ඒ වුණ නැන්දකින් මේ අඳුන් අඳුන මේවා. ගමනක් කියන්නේ අපිට අත්තන රෝණයක් යනවා තාම යන්න එපා. හොඳ නැහැ. කරදරයක් වෙයි. ඔයගේ නොයේක් මතිමතාන්තර දේශනාක් මේ එදා වාද විවාද කළා. මේ වාද විවාදය මනුෂ්‍ය ලෝකේ විතරක් නෙමෙයි දෙවියන් අතරත් පැතිරෙන්න පටන් ගත්තා. මේ මංගල කෝලහලය. දෙවියන් අතරත් වාද විවාද කළා. ඒ අවස්ථාවේදී එක්තරා දේවතාවෙක් සත්වදේවේන්ද්‍රනාට ගිහින් ඇහුවා මේ විදිහේ විශාල කෝලහණයක් තියෙනවා මේ දිව්‍ය ලෝකෙ මේක පටන් ගත්ත මිනිස්සු ලෝකයෙන් මංගල කියන්නේ මොනවද කියන ප්‍රශ්නය පිළිබඳව කෝලහණයක් තියෙනවා. ගොඩක් කට්ටිය එහෙට දැක්ක දේවල් මංගල කියනවා කනට ඇහුණ දේවල් මංගල කියනවා ආදී වශයෙන්. ඒ පාර සත්වදේවේන්ද්‍රය අහනවා බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නේ කොහෙද කියලා. සදේවතාවකින් ඇහුවා. සරත්නර ජේතවනාරාමයේ කිව්වා. එහෙනම් වහාම එතෙන් යන්න කිව්වා. බුදුපියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් අහන්න කිව්වා මේ මංගල කියන වචනේ තේරුමත් ඒ මංගල කියන වචනේට සම්බන්ධ වෙලා තියෙන කරුණ පිළිබඳවත් අහන්නේ කිව්වා. ආනෙතෙන් තමයි දේවතාවා ගිහිල්ලා බුදුහාමුදුරන්ගෙන් එන්නේ බරෝ දේවා මනුස්සාච මංගලානි ලකින්තේම භාකංකමානා සුත්තානං රෝහි මංගල මුත්තමේ ස්වාමී භාග්‍යතුන් වහන්සේ බොහෝ දේශනාසුන් අතර මේ මංගල ප්‍රශ්නය පිළිබඳව විශාල සාකච්ඡා පවතින වාද විවාද පවතින අප කෙරෙහි අනුකම්පාවෙන් මේ මංගල කියන වචනේ විස්තර කරන්න දෙන්න කියලා. ඒකාර බුදුහාමුදුරුවෝ දේශනා කරන එකම පැහැදිලිව මංග කියන්නේ වතුරුව. ලෝ කියන්නේ ඝාතනය කරනවා. තේරුණා නේද? උපදොර ඝාතනය කළයන් පස්සේ අපිට ලැබෙන්නේ මොකද්ද? සෞභාග්‍යමත් ජීවිතයක්. දුදනන් වරුමින් සෞභාග්‍යමත් ජීවිතයක් ඇති කරගන්න පුළුවන්. ඒක ඉතාම පැහැදිලි කාරණාවක්. අර මේ දුර්ජනයන්ගේ ආශ්‍රය නිසා තමයි මිනිස්සු අපායට බර වෙලා පරිහානියට යොමු වෙලා තියෙන්නේ. ඒකට දුදනන් ධර්ම කියලා කියන්නේ ඒ යනකින් අයින් වෙන කියන එක. ඊළඟ සුදනන් සේවමද වේදිය මංගල. සුදනන් සේවනය කරනවා කියන්නේ සත්පුරුෂයන් සේවනය කරනවා කියන එක. ඒ සත්පුරුෂයන් සේවනය කිරීමෙන් තමයි නිවන් දැකීමට අවශ්‍ය කරන මහා ප්‍රඥාව ලබා ගන්නත් පුළුවන්. සත්පුරුෂය සංසේවෝ සද්ධම්ම සවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මාන ධම්ම ප්‍රතිපදා. එතකොට නිතර නිතර සත්පුරුෂය ආශ්‍රය කරනවා නිතර නිතර බණ අහනවා ඒ අසා දරාගත් ධර්මයේ සිතෙන් මෙනෙහි කරනවා, හිතේ ගැන හිතනවා, විමසනවා, ප්‍රතිපත්තිය යෙදෙනවා. ආන් එතකොට නිවන් දැකීමට අවශ්‍ය කරන මහා ප්‍රඥාව ලබා ගන්නත් පුළුවන්. මහා ප්‍රඥාව ලබා ගත්තනම් සම්පූර්ණයෙන්ම මුළු ලෝකේම ජය ගන්න පුළුවන්. මංගල කියන්නේ ආමේකයි. එතකොට මේ දුන්දානම් වැරුම කියලා කියන්නේ පින්නතුනේ මේ නරක මිනිස්සුන්ගෙන් අයින් වීම කියන එක නෙමෙයි මෙතන තියෙන්නේ. තමා තුන තියෙන දුර්ජන ලක්ෂණ තියෙනවා නම් බාල ලක්ෂණ තියෙනවා නම් ඒවෙන් අයින් වෙන්න ඕනේ. ඒවෙන් අයින් වෙලා තමන් තුළ පඬිත ලක්ෂණ ඇති කරගන්න ඕනේ. මොකන්ද බාල ලක්ෂණ? දුක්චින්තිත චින්තේච භවති දුබ්බාසත බාසී දුක්ඛත කම්මකාරී. නපුරු සිතුවිලි හිතනවා නම් නපුරු වචන කතා කරනවා නම් නපුරු ක්‍රියා කරනවා නම් ආන් ඒක තමයි බාලයාගේ ලක්ෂණ. එතකොට පඬිතුන් සේවනය කරනවා කියන්නේ සුචින්තිත චින්තේච හෝති සුභාෂිත වාසේ සුක්කත කන්නකාරී. හොඳ සිතිවිලි හිතන්න ඕනේ, හොඳ වචන කතා කරන්න ඕනේ, හොඳ ක්‍රියා කරන්න ඕනේ. ආන් මෙතන තමයි මේ අපේ දියුණුව ඇති වෙන්නේ. පඬිතුන් ආශ්‍රය කිරීම ඇති වෙන්නේ මොකදින්. එතකොට මේ පූජාජ පූජනීයානම් පිටියොත්තන්ට දීමත් මංගල කාරණාවක්. මම අද විශේෂයෙන් සාකච්ඡා කරන්න කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පිටියොත්තන් පිළිම පිළිබඳව. මේ පිටියොත්තන් අතර අති ශ්‍රේෂ්ඨ අති උත්තම පිටියොත් උතුමන් වහන්සේ තමයි පින්වතුනි බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ තරම් පිටියොත්තෙක් නෑ. ඒක නිසා අපි පළමු කොටම බුද්ධ පූජාව පිළිබඳව අපි හොඳින් අවබෝධ කරගන්න ඕනේ. බුද්ධ පූජාව ඒතර බුදු පියාණන් වහන්සේගෙන් අහන්න ගිහිල්ලා විලාවක බුදුහාමුදුරනේ ඔබ වහන්සේට අපෙන් මොනවද ඕන කරන්න කියලා. අන්නෝනේ නෑ ඔබ වහන්සේ මැත්තේ ගන්නෑ නේද? මට අවශ්‍ය කරන්නේ මම පෙන්නපු විදියට යම් කෙනෙක් ජීවත් වෙනවා නම් ආ මේකයි මහ ජනතාවගෙන් බලාපොරොත්තු වෙන්නේ. පෑ විදියට ජීවත් වෙන්න ඕනේ. පෙන්නපු විදිය කියන්නේ පෑ විදිය කියන එකයි. කොහොමද අපිට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ ජීවත් වෙන්න? සබ්බ පාපස්ස අකරණම් වෙන්න ඕනේ. කුසලස්ස උපසම්පදා වෙන්න ඕනේ. කුමස් සඳහාද? සිත පිරිසිදු කර ගැනීම සඳහා. ඒකම් බුද්ධාන ශාසනය. මෙන්න බුදුහාමුදුරුවෝ අපට එවලා තියෙන පණිවිඩය. සියලු බුදුවරු අපිට ওই පණිවිඩය තමයි එවන්නේ පින්නතුනේ. මේක තමයි බුදුහාමුදුරුවෝ පෙන්වපු විදිය. ඒතර බුදුහාමුදුරුවෝ පෙන්වපු විදිය තමයි පෑ විදිය කියලා කියන්නේ. ඒ විදිය කියලා කියන්නේ පෙන්නපු විදිය. යම් කිසි කෙනෙක් බුදුහාමුදුරුව පෙන්නපු ආකාරයට ජීවත් වෙනවා නම් ඒ කට්ටියට කියන්නේ පෑ විදියට ජීවත් වෙනවා ඒවත් පැවිද්දෝ කියලා. කමන්නේ නැහැ පැවිදුනාට. ඔය අඳුන්නේ මොනවද කියන්නේ? ආභරණ ගලවන්නත් එපා, ඉසපුවා ගන්නත් එපා. බුදුහාමුදුරුව පෙන්නපු විදියට ජීවත් වෙන්න. පැවිද්දෝ කියලා කියන්නේ ඒකයි. ඊළඟ සබ්බ පාපස්ස අකරණම් වෙන්න ඕනේ අපි. සියලු පව අතහරින්න ඕනේ. සියලු පව අතහරින්න නම් පින්නතුනි පාප කර්මයන් කර්මය නිසා අපි අපි විඳින දුක දකින්න ඕනේ පින්නතුනි. පාප කර්මයාගේ ආදීනව දකින්න ඕනේ. අසත් ධර්මයාගේ ආදීනව දකින්න ඕනේ. ධර්මයේ කොටස් දෙකකට තියෙනවා සත් ධර්මය හා අසත් ධර්මය කියලා. ධර්මය කියන්නේ සත්‍යය කියන එකයි. මේ සත්‍යයේ කොටස් දෙකක් තියෙනවා. අසත් ධර්මය කියලා කියන්නේ අපේ පරිහානියට හේතු වන ඇත්ත. සද්ධම්මයේ කියන්නේ දියුණුවට හේතු වන ඇත්ත. පරිහානියට හේතු වන ඇත්ත ක්‍රියාත්මක වීම තමයි පාපකම්මේ කියන්නේ. කර්මය කියන්නේ ධර්මයාගේ ක්‍රියාකාරීත්වය. අසත් ධර්මයාගේ ක්‍රියාකාරීත්වය පාප කර්මයයි, සත් ධර්මයාගේ ක්‍රියාකාරීත්වය කුසල කර්මයයි. තේරුණා නේද? මේක අපිට හොඳට දකින්න පුළුවන් තරම් පේනතුනේ. පව කරනකොට දැන් ඔයගොල්ලෝ පව කරලා ඇති මාත් පව කරලා තියෙනවා. පව කරනකොට මොකක්ද අපිට තියෙන්නේ? දැවීම, පැවීම, පිරීම, දුක, ශෝකය, බය, සන්ත්‍රාසය ඕවනේ ඇති වෙන්නේ. ඒක දකින්න පුළුවන් අපිට. පච්චත්තං වේදිතබ්බෝ කියන්නේ ඕකයි. තමා විසින් තමා තුළින් ධර්මයේ දකින්නවා කියන්නේ ඕකයි. ඉස්සෙල්ලාම දකින්න ඕනේ අසත් ධර්මය. අසත් ධර්මයේ ජීවත් එකයි ලෝකයේ ජීවත් එකයි. ඒතර මේ ලෝක සත්‍යය දුක් විඳින්නේ මක් නිසාද? පාප කර්මය නිසා. ලෝකයේ තුල සැනසීමෙන් සතුටින් සාමයෙන් ධර්මකාරී ජීවත් වෙනවා නම් මේ ජීවත් වෙන්නේ මිනිස්සු කුසල් දහම් කරනකොට නේද? ඒක කුසල ධර්මයාගේ පරිපූර්ණත්වයට ගිය අවස්ථාවේදී ලෝකයෙන් ඉවත් වෙලා යනවා. ලෝකෝත්තර සෝයතේ නිවන් මතනයි. දැන් මේක ධර්මයේ දකින්නවා කියන්නේ ඕන ඕකයි. ඒකට බුදුහාමුදුරුවෝ පෙන්න පුදියක් ඔක තමයි. බුදුහාමුදුරුවෝ පෙන්නේ මේ විදිහට ජීවත් වෙන්න. මට කරන පූජාව එච්චරයි. වෙන පූජාවක් මට අවශ්‍ය නැහැ. ඒකයි බුද්ධ පූජාව. ඊළඟට බුදුහාමුදුරුවෝ ආමිෂ පූජාවක් ආමිෂ පූජාවසෙනුත් පෙන්වලා දීලා තියෙනවා. දැන් බුදු පියාණන් වහන්සේට අපි ගිලම්පස පූජා කරනවා, දානි පූජා කරනවා, තව උන්වහන්සේට මේකුත් ලෞකික වශයෙන් කරන පුදු පූජා කරනවා. ඒවත් අපි හොඳට තේරුම් ගන්නට කරන්න ඕනේ පින්නතුනේ. ඔය පින්නතුන් අහලා තියෙනවා නේද? පරිකප්පිකම් කියන වචනය. පරිකප්පිකම්. භෝජනම් පරිකප්පිකම්. බුදුහාමුදුරුවන්ට පූජා කිරීමට සුදුසු විදිහට පිළිවෙල කරගත්තා වූ භෝජනය කියන එකයි. තේරුණා නේද? ඒ මම දන්න බුදුහාමුදුරුවෝ නම් මස්මාළු වළඳලා නැහැ. මම දන්නේ නැහැ යම් කෙනෙක් මස් ටිකක් පියාගෙන බුදුහාමුදුරු ළඟට ගිහිල්ලා පූජා කරනවා නම් ඒක පරිකප්පිතක් නෙමෙයි. කිසිසේත් ගැලපෙන්නේ නැහැ ඒක. නම් මේවා පිය කියන්නේ පින්නතේ මම තේ දැනීමට අනුව මම කියන කර්මයෙන් ඔයගොල්ලෝ පිළිගන්න එපා ඔයගොල්ලෝ හිතලා බලන්න. තේරුණා නේද? සකල ලෝක සත්‍යාග්‍රේ පතන මහා කරුණාවක් තියෙන පුද්ගලයෙකුට මස්මාළු ගන්න පුළුවන්ද? පෞලින්ද වෙනවා. ඈ පොඩි දෙන්නේ කොහොමද? ඒ පින්නතර මස්වල මොනවද තියෙන්නේ මේ දේ තියෙන්නේ? කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් එක, දියවැඩියාව. ඒ ඔක්කොම අපිට ලැබෙන්නේ මස් වලින් මස් අනුභව කරන්න නිසා. අන්න එතනයි පව කියලා කියන්නේ. පව කියන්නේ මොනවද? පව කියන්නේ මේ සතුන් මැරීම හොරකම් කිරීම විතරක් නෙමෙයි පව කියන්නේ. තමන්ටත් අනුන්ටත් අහිතවත් විදියට යම් කිසි ජීවත් වෙනවා නම් අන්න ඒක තමයි පින්නතර පාපකාරී ජීවිතය. මොකද ඒක බලන්න. දැන් අපේ මිනිස්සු සෝයා වලටත් දාගෙන තියෙන සෝයා මීට් කියලා. සෝයා මීට් නෙමෙයි සෝයා කියන ධාන්‍ය වර්ගයක්. මස් වල තියෙන කෑදරකමට සෝයා වලටත් මීට් කියලා දානවා. පුදුම කෑදරකමක් තියෙන්නේ. ඉතින් බුදුහාමුදුරුවන්ගෙන් කෙනෙක් ඇවිදලා අහනවා බුදුහාමුදුරුවනේ අර මිදුලේ බලු වෙට්ටක් තියෙනවා මම වළඳන්නද කියලා. කන්නද කියලා අහනවා. බුදුහාමුදුරුවෝ දේශනාක ප්‍රකාශ කරනවා ඔබට ඕන නම් කවපමන්නම් කරන්නේ. ඒකාගේ නෑ නේද? මට ඕන කාපා මන්නම් ගන්නෑ. තේරුණා නේද? එතකොට මේ මස්මාළු කෑම නිසා පෞසිද්ධ වෙනවා කියලා කියන්නේ සතුන් මැරීමෙන් හොරකම් කිරීමෙන් සිද්ධ වෙන පාප කර්ම නෙමෙයි මෙතන කියන්නේ. තමාට හිතවත්. තමා විදෙක් වෙනවා. කොලෙස්ටරෝල්, ප්‍රෙෂර් එක ඈ මේ තව මේකුත් මේ දේ නිසා ඇතිවෙන ලෙඩ තියෙනවනේ නේද? දියවැඩියාව. ආ මේක එපව් කියලා කියන්නේ. ඉතින් බුදුහාමුදුරන්ටයි පූජා කරනකොට පරිකාප්තිකම් වෙන්න ඕනේ. මනාකොට පිළිවෙල කරන ලද දෙයක් වෙන්න ඕනේ. ආහාර දානයක් වුණත් ඒ වගේ, ඊළඟ පරිසයක් වුණත් ඒ වගේ අනික් හැම දෙයක්ම. මෙහෙත් ටිකක් වුණත් ඒ වගේ. දේශඥම් පරිකාප්තිකම්. මම මෙතනට අදේටම කියන්න හේතුව වෙනුතුනේ අද මේ දින ඇවිදින්න මම හිතන්නේ දේවාලයකට ගිහිල්ලා කපුරාල කියන හන්දලෙන්න ඇති. වැල් පෙන්නල පොළ කාටාවාරිය කොළ, ගොටු කොළ. තව එකෙන් තනකොළක් ගේනවද මන් දන්නේ නැහැ. කොළ ඉනන්න පූජා කරනවා. දේවාලයකට ගියාන් පස්සේ ගියයි තමයි මේ ඔයගොල්ලෝ නම් කියලා තියෙන ලෙඩ සනීප වෙන්න මේ ඒ ලෙඩට ලෙඩට ගුණ ගුණ කොළ වර්ග තියෙනවානේ ඒවා බුදුහාරන්න පූජා කරන්න කියලා. ඉතින් අද මුගාක් ඔය විශේෂයෙන් බදාදායි සිනසුරාදායි පන්තරවල දේවාලය තියෙන්නේ. බදාදායි සිනසුරාදායි කෙමොර ගාස්වලට. එහෙන් බලන්න පොළ වර්ග පූජා කරනවා. දැන් ඇත්ත වශයෙන්ම කවුරු හරි පින්වතෙක් ඉන්නවා නම් මේ බුදුහාමුදුරන්ට ගෑස් ලිපක් පූජා කරන්න. ඒක තම්බ ගන්න එපා නේද? තම්බලා දෙන්න කෙනෙකුත් නෑනේ තම්බ ගන්න එපා. අනේ පින්වතුනි පරිකම්පිතං කියන වචනේ තේරුම් ගන්නකොට මනාවට පිළිවෙල කරන්න ලද දෙය. මේ පස්පංගුව පැකට් ටිකක් ගෙහින්දී මේ බුදුහාමුදුරන්ට පූජා කරලා වැඩක් තියෙනවද? ඔබ තම්බලෙහි පූජා කරන්න එපා. ඈ පස්පංගුව එතකොට ඔය යන තැනකොට ආතාවාරී බව ප්‍රශ්නන්නේ පරිකප්පිතන් වෙන්න ඕනේ. අද විලා තියෙන්නේ පොළ ගෝණි ගණන් ගණන්ලා පූජා කරනවා. බලන්නකො මොනතරම් මේක මුසුදුසු වෙනවද කියලා. ඉතින් අපේ බෞද්ධයෝ මේවා කිව්වට පිළිගන්නේ නැහැ. අනේ අපි නම් පූජා කරන්නේ නැහැ කියලා කියනවා. ඒගොල්ලන් මේක විශේෂයෙන් මට කියන්න ඕනේ බුද්ධ පූජාව ගැන කියනකොට. අනේ බුදුහාමුදුරුවෝ අපිට පූජා කළේ මොකද්ද? ධර්ම දායාදය අපිට දුන්නේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ අපිට යන සිතෙන් දීලා තියෙනා නෑ නේද? අපිට දීලා තියෙනා දෙයක්. පූජාවක් ඒක බුදුහාමුදුරුවන්ගෙන් අපි ලැබපු දෙයක් ඒක. ධර්මය. එහෙමනම් අපිට දෙන්න ඕනේ බුදුහාමුදුරුවන්ට පින්නතුනේ ආමිෂ පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව දෙන්න ඕනේ. මෙහෙම බුද්ධ පූජාව කරනවා නම් පින්නතුනේ බුදුහාමුදුරුවෝ පෙන්වනා වූ යම්කේ ප්‍රතිපදාවක් තියෙනවා නම් ආන්නේ ප්‍රතිපදාවට අනුව ජීවත් වෙන්නේ ඒක තමයි බුදුහාමුදුරුවන්ට කරන ධර්ම පූජාව. බුදුහාමුදුරුවෝ බලාපොරොත්තු වෙන්නේ තාම ඒකයි. ඊළඟට මේ වේලාව බොහොම සීමා සහිත නිසා අපි යනවා සංඝ පූජාවට. බුද්ධ පූජාව නිදම්ම පූජාව කියනවා. මොකද්ද මේ ධර්ම පූජාව කියන්නේ? ධර්ම පූජාව කියන්නේ ධම්මේ අවිච්ඡප්පසාදයෙන් සමන්නාගතෝ අරිය ශාවකෝ. ධර්මයේ ගැන දැනගෙන ධර්මයට පැහැදෙන්න ඇති කරගන්නවා. ප්‍රසාදය කියන්නේ පූජාවක් නෙවෙයි ප්‍රසාද පූජාව නෙවෙයි. මොකද්ද මේ ධර්මය කියන්නේ? ඉස්සල්ලාම අපි දකින්න ඕනේ ධර්මය තමයි ලෝකය. අපි ඉන්න තැන දකින්න එපාය. ලෝකය කියලා කියන්නේ මොකද්ද අසත් ධර්මයක්. කරදර සංකල්ප ප්‍රශ්න. කරදරමයි ජීවිතේට හැමදාම නේද? මේක තමයි ලෝකේ ලක්ෂණ. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. කිසිම වටිනාකමක් නැහැ. මේ මේ වටිනාකමක් නැති ලෝකය දැකීම තමයි ධම්මේ අවිච්ඡප්පහාදය කියලා කියන්නේ. ධර්මය දකිනවා. අවිච්ඡ කියන්නේ දැනගන්න. පහාද කියන්නේ පහදිනවා. ඒතර ලෝක ධර්මයේ අනිත්‍යයි දුකයි අනාත්මයි නම් ලෝකේ අසාරයි නම් ලෝකයට පහදිනවද? නෑ. එහෙමනම් පහදින්නේ කොහාටද? නිර්වාණයට. ඔන්නව තමයි ඡන්ද කියලා කියන්නේ. සතර ඉද්ධිපාදයක් තියෙනවා මේ ඡන්ද චිත්ත විරිය විමර්ශ කියලා. ධර්මයේ පිළිබඳ ලෝක ධර්මයේ පිළිබඳව දැනගෙන මේක අසාර ධර්මයක් කියන පිළියකට පිළිගන්නවා සමගම එතනම තමයි සම්මාදිට්ඨිය තියෙන්නේ. සම්මාදිට්ඨිය කියන්නේ ලෝකයෙන් නික්මීමට කැමැත්ත කියන එකයි. සම්මාදිට්ඨිස්ස සම්මා සංකප්පෝ පහෝති. සම්මාදිට්ඨිය කියන්නේ සංඥා සංකල්පනාව ඇති වෙනවා. මොකද සම්‍යක් සංකල්පනාව කියන්නේ? මේ පළමුවෙන් එක තමයි නෙක්ඛම් සංකල්පනාව. මේක අතහැරලා දාලා යන්න ඕනේ. ඊට පස්සේ අව්‍යාපාද සංකල්පනා, අවිහිංසා සංකල්පනා, ඊට පස්සේ යාට මේ සතුන් මරන්නවත්, සතුන් හිංසා කරන්නවත් අවශ්‍ය නැහැ. මොනවද ලබා ගන්නද? බොරු කියන්නේ මොනවද ලබා ගන්නද? එහෙනම් හොරකම් කරන්න දෙයක් තියෙනවද මේ ලෝකේ? මම ඇයන කාලයක් පරිස්සම් කරලා බැලුවා මොනවා හොරකම් කරගන්න දෙයක් තියෙනවද කියලා. අනේ මට නම් හම්බුන්නේ නැහැ. මම ඇයන කාලයක් බැලුවා. ඒගොල්ලන්ට බලලා ඉවරලා හොරකම් කරන්න කියන්නේ වටිනා දෙයක් තියෙනවනම් මට බණ ගියක් කරන්නකො මාත් එන්න හොරකම් කරන්න යන්න මම නම් බැලුවා මම දන්නුනේ නෑ තේරුණා නේද මේ ලෝක ධර්මයන් පිළිබඳව බුදු පියාණන් වහන්සේ අසුරු සෙනඟ ගහන මොහොතක්වත් වෙනස් වර්ණනා කරලා එදා රාහුල පුංචි කුමාරයා අවුරුදු 7යි වයසේ බුදුහාමුදුරන්ගෙන් දායාදේ ඉල්ලන් දාවා බුදුහාමුදුරුවෝ හිතලා බැලුවා මගේ පුතාට දෙන්න සුදුසු දායාදයක් කොහෙද තියෙන්නේ කියලා කැවෙන මෙන්න දේවල් විදියට වැඩක් නැහැ නේද? මිනිස්සු ලෝකේ සත්පුරුෂ රජුගන් ළඟට ගිහින් බැලුවා සත්පුරුෂ රාජ සම්පත්තිය ඕනනම් මගේ පුතාට මට ලබා දෙන්න පුළුවන්. වැඩක් නෑ. ඒකත් අනිත්‍ය දුක යනාත්මයි. අද සත්පුරුෂ රජුගේ ඊළඟ ආත්මභාවයේ සමහර විට මේ ත්‍රිගණක වෙලා උපදින්න පුළුවන්. තේරුණා නේද? ගිහින් බැලුවා දිව්‍ය ලෝකෙද ගිහින් සක්‍ර දෙවියන් යනකොට ගිහින් බැලුවා. එතනක් තියනවාද කියලා හිතයක් කරන්නේ. එතනක් නෑ එතන තියෙන්නේ මොකද පංච උපාදානස්කන්ධය සක්‍රිය වේදනාවක් තියෙන්නේ පංච උපාදානස්කන්ධය කියන්නේ දුකක් නෑ නේද මහා බ්‍රහ්මයා ළඟට ගිහින් බලුවා එතන තියෙන්නේ පංච උපාදානස්කන්ධය සංකේතේන පංච උපාදානස්කන්ධ දුක්ඛ ආනිතින්දි බුදු පියාණන් වහන්සේ දේශනා කරන අච්චාර සංඝාත මස්තම්පිකේ වික්‍රේ භවං වන්නේනි මහණෙනි මම අසුරු සෙනක් ගහන මොහොතක්වත් මේ භවයේ වර්ණනා කරන්නේ නෑ වර්ණනා කරන්න දෙයක් නෑ මේකේ මගේ පුතාට මම දෙන්න ඕනේ එකම දායාදයයි. මොකද්ද? එළදිකම ලබා දෙන්න ඕනේ. එළදිකම ලබා දෙන්න ඕනේ. ශරීර සංග්‍රහණකින් බාර දුන්න මේ දරුව මහාන කරන්න කියලා. පුංචි රාහුල කුමාරයා මහාන කරන්න කියන ශරීර සංග්‍රහණකින් බාර දුන්නා. ශරීර සංග්‍රහණ මහාන කළා. තතව්‍යා ඒක රජ්‍යේන සද්දස්ස ගමනේනවා සබ්බ ලෝකාධිපත්‍යේන සෝතාපට්ටි පලං වරං මුළු මහත් ලෝකයේ අධිපතිකමට වඩා තතව්‍යා ඒක රජ්‍යේන සද්දස්ස ගමනේනවා දිව්‍ය ලෝකයේ කියලා සක්‍රියක් වෙනවට වඩා සබ්බ ලෝකාධිපත්‍යේන මහා බ්‍රහ්මයා වෙනවට වඩා සෝතාපට්ටි පලං වරං සම්මාදිට්ඨිය ඇති කරගන්නවා නම් ආනේක තමයි උතුම් පින්නතුනේ ආනේ සම්මාදිට්ඨියවත් පැවිදි භාවයේ තමයි තමාගේ දරුවාට බුදු පියාණන් වහන්සේ ලබා දුන්නේ තේරුණානේ ධර්ම දායාදේ කියන්නේ ඔන්න ඕකයි ධර්ම දායාදේ දුන්නේ. ඉතින් මේ අපිටත් දීලා තියෙන්නේ ওই රාහුල කුමාරයාට දුන්නේ එකමයි. තමන්ගේ පුතාට දුන්නේ එක තමයි දේවදත්තයටත් දුන්නේ. මොනවා කරන්නද අනුභව කළේ නන්නේ නේද? දැන් දේවදත්තයටත් ওই ධර්ම දායාදේම දුන්නා. අපිටත් දීලා තියෙනවා. ඉතින් දේවදත්තය අනුභව කළේ නෑ ඉතින්. මංගලගේ වැරද්දක් නෙමෙයි නෑ නේද? විඳ විඳ දහම් මනහර සිඳ බිඳ දුක්සසර අහෝ දේවදත් නොදුටි මොක්තුර. එකම දායාදේ දුන්නේ. නමුත් ඒක අනුභව කලේ නෑ පින්නතුනි ප්‍රතිපත්තියේ දෙන්නේ නෑ. එහෙමනම් බුදුහාමුදුරන්ට කරන්න තියෙන එකම පූජාව තමයි ප්‍රතිපත්ති පූජාව. ප්‍රතිපත්ති පූජාවතේ මුල මොකද්ද? සීලය. ප්‍රතිපත්ති පූජාවේ මුල සීල, සමාධි, ප්‍රඥා කියන එන්නේ. ඒතර සීලය කියන්නේ මොකද්ද? සියලු පව් හල යුතුයි කුසල් කර යුතුයි කියන ගන්න තීරණය. පාප කර්මය නිසා පිරිහින බව දකිනවා කුසල කර්මය නිසා දියුණු වෙන බව දකිනවා දැක්ක පුද්ගලයා මොකද කරන්නේ? සිත පිරිසිදු කරගන්නවා කියන්නේ නිවන් දකින්නවා කියන එකයි. නිවන් දැකීම සඳහා සියලු පවහල හේතුයි කුසල් කළ යුතුයි කියන මෙන්න මේ ශික්ෂණය බෞද්ධ ශිෂ්ටාචාරය කියන්නේ තෝකයි. බෞද්ධ සීලය කියන්නේ තෝකයි. මේ බුදුහාමුදුරන්ගේ සීලයත් උකයි සියලුම රහතුන් වහන්සේලාගේ සීලයත් උකයි ආන්නේ සීලය කියන ධනෙ තමයි අපි ඉස්සරලාම් ගන්න ඕනේ. ඒකට ශ්‍රද්ධා ධනෙ තියෙනවා. ශ්‍රද්ධා ධනං සීල ධනං. ශ්‍රද්ධාව කියන්නේ ලෝකේ යථාර්ථය දැනගෙන නිර්වාණයට පාදේන. ඒ පැහැදෙනකොටම මොකද වෙන්නේ? මේ ලෝකේ ලබා ගන්න දෙයක් නැහැනේ අන්න සීලය. මේ මේවයි බුද්ධ පූජාවට තියන්න ඕනේ. ඊළඟට සංඝ පූජා මේ ධම්ම පූජාවත් මම කියවනේ සංඝ පූජාව කියන්නේ භික්ෂුන් වහන්සේලාගෙන් ගිහින් අහන්න හාමුදුරුවනේ ඔබට මොනවද ඕන කරන්නේ? ඔබ වහන්සේලාට මොනවද අවශ්‍ය කරන්නේ කියලා අහන්න භික්ෂුන් වහන්සේලා නම් කියන්නේ. මගෙන් යම් කෙනෙක් අහුවොත් මම කියන්නේ මට කැඩෙන්නේ බිඳෙන්නේ විනාශ වෙන්නේ නැති දෙයක් තියෙනවා නම් ගෙනත් දෙන්න. කැඩෙන බිඳෙන විනාශ වෙන දේවල් නම් මට එපා. මම ඒක දාලා කිව්වා මේ පාස ගන්න කෙනෙකුට. අපි ළඟ නෑ හාමුදුරනේ එහෙම දෙයක්. මං කිව්වා ඒගොල්ලෝ ළඟ නැති වුණාට මන් ළඟ තියෙනවනේ. ඔයගොල්ලන්ටත් කැඩෙන්නේ බිඳෙන්නේ විනාශ වෙන්නේ නැති දෙයක් ලබා ගන්න කැමති නම් මන් ළඟට එන්න. මට පුළුවන් ඒ දේ දෙන්න වෙන්නේ. මම ඒක පැයක් ඇතුළත ඒ වැඩේ කරන්න දෙන්නම්. මොකක්ද කරන්න දෙන්න ඕනේ? අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න ඕනේ. අර්ථය කියලා කියන්නේ සොයාගෙන යන ලබන දෙය. අර්ථය කියලා කියන්නේ ධර්මය කියන්නේ ලබා ගන්නා වූ ක්‍රමවේදේ සූත්‍රේ. මොකද්ද සූත්‍රේ? සතිපට්ඨානය. සතිපට්ඨාන දේශනාවක් කළා නම් ඒකත් එක්ක අනිවාර්යයෙන්ම සම්මාදිට්ඨිය ඇති වෙන්න ඕනේ. සම්මාදිට්ඨිය කැඩෙන්නේ නැහැ, නිදෙන්නේ නැහැ, විනාශ වෙන්නේ නැහැ. කුරුන්ට ගන්න බෑ, රජුන්ට ගන්න බෑ, මැරිලා ගියා සම්මාදිට්ඨිය සමගම තමයි මැරිලා ආයතරයක් උපදින්නේ. දැන් සෝතාපන්න පුද්ගලයෙක් මොනවා කියන්නකෝ? මෙයා උපදින්නේ සෝතාපන්න භාවය නැති කරගෙන නෙමෙයි නේද? සම්මාදිට්ඨිය තුලමයි උපදින්නේ. නිවන් දක්නා ජාති දක්වාම කැඩෙන්න බිඳින්න විනාශ වෙන්නේ මේක වඩන්න වඩන්න මොකද වෙන්නේ බලවත් වෙනවා. සම්මාදිට්ඨිය වඩන්න වඩන්න බලවත් වෙනවා. ආ මේක තමයි අපි මනන්තාවට දෙන්න ඕනේ. වික්ෂුන් වහන්සේ කරන්නත් ඕනේ ඔන්නෝකයි චරක දෙක්කේ චාරිකං මානෙනි ගමක් ගමන් නගරයක් නගරයක් පාසා සැරිසරන්නේ. දේවේද විත්තේ ධම්මං ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සබ්බංජනං කේවල පරිපුන්නං පරිසුද්ධං බ්‍රහ්මචර්යං ප්‍රකාශේත. ඔය තියෙන බුදුහාමුදුර අපිට දේශනා කරලා තියෙන බුද්ධ රාජකාරිය. දැන් වස් කාලේ දැන් තව ලබන මාස ඉවර වෙනවනේ. දැන් මේ වස් කාලේ ඉවරණයන් පස්සේ පාරට වහින්න ඕනේ. දැන් අද වස් කාලෙත් එකයි වස් නොකාලෙත් එකයි. වස් ඇසුවේ නැහැ කියලා ඉතින් ඔය කොහොමද කරන්නේ? පන්සලේ නෑ ඉන්නේ. වස් ඇසුවත් පන්සලේ ඉන්නේ. වස් ඉවරුණියන් පස්සේ ඉවර වුණා පන්සලේ තමයි ඉන්නේ. එහෙම නෙමෙයි අත් වශයෙන් විසුණු වහන්සේ පාරක බහින්ද ගමක් ගමක් ගානේ පරිහරණය මේ අසරණ ජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරලා මිනිස්සු මේ සතර ආපායෙන් අතුමුදවා ගන්න. විසුණු වහන්සේලාට කියන්නේ මුර දේවතාවෝ කියලා. මොනවද ඒ කොටියෙන් මුර ගන්නේ? ඔය කට්ටිය අද ස්වාධීන නිදහස් නිවාල් ජීවිතයක් ගත කරනවා නම් කොටින්ම කියනවා නම් කකුල් දෙකෙන් හිටගෙන කොණ්ඩ දෙකකින් තියාගෙන ඉන්නවා නම් ඒ සද්ධර්මයේ මත පදනම් කරගත්ත ජීවිතයක් අසද්ධර්මයේ මත පදනම් කරගත්ත ජීවිතයක කකුල් දෙකෙන් හිටගෙන කොණ්ඩකින් තියාගෙන ඉන්න බෑ ඒගොල්ලෝ ඉන්නේ කාමයේ වැටලා ඉන්නේ බල්ලන්ගේ නපෝපස්ථාන ලබා ගන්න දැකලා ඇති නේද <laughs> සුරාපානයෙන් දුරාචාරයෙන් වන්මත් වෙලා අර කාමයේ මේ කාමයේ කඩලමාගෙන ඉන්නවා බල්ල වැඩින් දෙපැත්තේ දෙව කාලා උන්වතුලේ මූණ හොගලා සැලියොත් ටිකක් කාරිය දාලා යනවා. සම්මාදිට්ඨිය තියෙන පුද්ගලයා එහෙම වෙන්නේ නැහැ අද ඔය කට්ටිය කකුල් දෙකෙන් ඉඳගෙන ස්වාධීන නිදහස් නිවාස ජීවිතයක් ගත කරනවා නම් මේක ලබා දුන්නේ කවුද? අපේ මුර දේවතාවුන් වහන්සේලා. ගමක් ගමක් ගානේ බුදුහාමුදුරුවෝ කිව්වා මහණෙනි ගමක් ගමක් නගරයක් නගරයක් ගානේ යන්න. මේ මිනිසුන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න. ඒක තමයි අපේ රාජකාරිය වෙන්නේ. බුද්ධ රාජකාරිය ඈ නිකන් මේ ප්‍රත්‍යඥ රජුරුවන්ගේ කාර්යය නෙමෙයි. බුද්ධ රාජකාරිය කියන්නේ ඔන්න ඕකයි. ඒ විසුණු වහන්සේලාට අවශ්‍ය කරන්නේ මොකන්ද? මේ මහජනතාව අපි පෙන්වන මාර්ගයේ ගමන් කරනවා නම් අපිට එච්චර ඕනේ කරන්නේ. තේරුණානේ මගෙන් ඇහුවත් මම කියන්නේ ඔයගොල්ලෝ අපිට දාන නුදුන්නක් කමන්නේ. දාන නුදුන්නක් කමන්නේ කියන්නේ මොකද දන්නවද? දාන දුන්නොත් හොඳා. නුදුන්නක් කමන්නේ. අපිට ඕන කරන එකම දේ තමයි අපි පෙන්වන ආකාරයට බුදුහාමුදුරුවෝ පෙන්නපු ආකාරයට නේ අපි පෙන්නන්නේ නේද? අපි පෙන්නන ආකාරයට ජීවත් වෙන්න සම්මාදිට්ඨිය ඇති කරගෙන දිනු කරගෙන යන්න මොඩකම් කරන්න එපා. අන්න ඒක අපිට අවශ්‍ය කරන්නේ. ඉතින් අන්න ඒ ටික විසුණු වහන්සේලාට පූජා කරනවා නම් ලබා දෙනවා නම් ආන් ඒක තමයි විසුණු වහන්සේලාට කරන සංඝ පූජාව කියලා කියන්නේ. බුද්ධ පූජාව, ධම්ම පූජාව, සංඝ පූජාව. ඊළඟට තවත් පූජා දෙක තුනක් තියෙනවා. ඊළඟට දෙමව්පියන්ට කරන පූජාව, ගුරුවරුන්ට කරන පූජාව. දෙමව්පියන්ට පූජා කරනවා කියන්නේ පින්නතුනේ දෙමව්පියන් මේ දැන් දෙමව්පියෝ දරුවන් මොකද කරන්නේ? පාපා නිවාරෙන්ති, කල්යාණේ නිවේතෙන්ති, සිප්පන් සික්ඛාතෙන්ති, ගායඤ්ඤං නීයාදෙන්ති ඔය ටික නෙමෙයි දෙමව්පියෝ දරුවන්ට පූජා කරනවා කියන්නේ. දරුවන්ට සලකනවා කියන්නේ විදියට නේ. ඒ විදියටම දෙමව්පියන්ට සලකන්න ඕනේ අපි. දෙමව්පියෝ පාපේනේ පාපේට බර වෙලා ඉන්න දෙමව්පියෝ ඉන්නවා නම්, ලෝභ සාගර දෙමව්පියෝ ඉන්නවා නම්, එතකොට දේශ සාගර දෙමව්පියෝ ඉන්නවා නම්, මෝඩකම් කරන දෙමව්පියෝ ඉන්නවා නම් ඒකත් උඩට අවවාද කරන්න. මේවා කරන්න එපා මේ අසත් ගන්නේ මේ අපේ පරිහානියට හේතුව කියලා අසන් අවවාද කරන්න. Tamanta අවවාද කරන්න බැයි නම් අපි ළඟට එක්කෙන්න. අපි කරගෙන ඉන්න. ළමයි කියන එක නම් දෙමව්පිය පිළිගන්නේ නැහැ නේ අපි ළඟට එක්කෙන්නකෝ. ආන් ඒකයි දෙමව්පියන්ට කරන පූජාව පින්නතුනේ. ඒතර දෙමාපිය දරුවන්ට කරන පූජාවත් ඕකමයි. පාපයන්ගෙන් අයින් කරගෙන යාපතේ යොදවාගෙන ගුණ ධර්ම කියාදීර නේද? ආන් ඒක තමයි මාත්‍රෝ පූජා, පීත්‍රෝ පූජා කියලා කියන්නේ. තව පාඩක පූජා කරන්න තියෙනවා. ගුරු පූජාව. ගුරු පූජාව කියලා කියන්නේ ගුරුවරයා කෙරෙහි ගෞරවාන්විතව ගුරුවරයා කෙරෙහි කටයුතු කරන එක. ගුරු ගෞරවය කියන එක අවශ්‍යයි වෙනුතුනේ. ගුරු ගෞරවය නැත්නම් කිසිම කෙනෙකුට ඒ ගුරුවරයාගෙන් ප්‍රයෝජනයක් ලබා ගන්න බෑ. ගුරු ගෞරවය, බුද්ධ ගෞරවය, ධම්ම ගෞරවය, සංඝ ගෞරවය, ගුරු ගෞරවය ඔක්කොම මේ විදිහට තියෙන්න ඕනේ. ඒකට ගුරුවරුත් මේ මේ සිසු දරුවන්ට පූජා කරන්න ඕනේ, සලකන්න ඕනේ. තේරුණා නේද? කොහොමද සැලකන්නේ? ගුරුවරයන් කෙරෙන්න තියෙන යුතුයකම සිසු දරුවන් මෙන්ම ඉටු කරන්න ඕනේ. මොකද්ද ගුරුවරයාගේ යුතුයකම? ගුරුවරයාගේ යුතුයකම තමයි පින්තුනි ගුරු ගුණ ඇති කරගන්න ඕනේ. ගුරු ගුණ කියන්නේ මොනවද? ගුරුවරයෙක් තුළ තිබිය යුතු ප්‍රධානම ගුණය මොකක්ද? වා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට ගුරුවරයා සිසු දරුවන්ට දෙන එකම දායාදය තමයි ආදර්ශමත් ජීවිතය. අදත් කලාතුරකින් ගුරුවරු ඉන්නවා පින්නතුනි. කලාතුරකින් අදත් ගුරුවරු දකින්න හම්බ වෙනවා. අපි පුංචි කාලේ නම් පින්නතුනි ගුරුවරු හිටියා. අද අදත් මට ඇත්ත වශයෙන්ම අපේ ගුරුවරු ගිහින් ගිහිලා ගිහින් ගුරුවරුන්ට. ඒගොල්ලෝ තවත් ගිහියෝ. පුදුම ගෞරවයක් මට තියෙනවා. මම පැවිදි වෙලා හිටියා කියලා ගුරු ගෞරවයක් නැති වෙලා නැහැ. ගිහියෝ තමයි වුණාට මට පුදුම ගෞරවයක් තියෙනවා. මේම ගුරුවරු පින්නතුනි අපි හිටියේ. ඒ නිසා තමයි අද මේ විදිහට අපි මේ බුද්ධිමත් ජීවිතයක් මේ ප්‍රඥාවන්ත ජීවිතයක් ලබාගෙන තියෙන ගුරුවරුන්ට පින්සින්ත වෙන්න. තේරුණා නේද? එහෙමනම් ගුරුවරුන්ට කරන පූජාව තමයි ගුරුවරයා පින්නපු මාර්ගයේ ගමන් කරන එක. ගුරු පූජාව කියන්නේ ඒකයි. ඒ බුද්ධ පූජාව, ධම්ම පූජාව, සංඝ පූජාව, දිනෝපියන්ට කරන පූජාව, ගුරු පූජාව ඊළඟට යන්න ඕන දේව පූජාවට. දේව පූජාවට යන්න ඕනේ. දෙවියන් කැමති දේ දෙවියන්ට දෙන්න වෙනතුනේ. දෙවියන් කැමති දේ දෙවියන්ට දෙන්න. දෙවියෝ කැමති මොනවටද? පිරිසිදු ජීවිතයක් ගත කරමින් පින්දහම් කරමින් යම් පුද්ගලයෙක් ඉන්නවා නම් ආන්න දෙවියෝ කැමතියි. ඒ පුද්ගලයාට සද්දේව රජින්දාත් වඳිනව නේද? "යේ ධාට්ටා පුඤ්ඤකරා සීලවන්තා උපාසකා ධම්මේන දාරම් පෝසෙන්ති තේ නමස්සාමි මාතදී." කවුද වඳිනවා කියන්නේ ඇයට? සත්ව දේවේන්ද්‍රයව නෙන්නේ. තේරුණානේ මොකක්ද අපි කරව පූජාව? පිරිසිදුව සිල්වත්ව ගුණවත්ව අමුදරුවන් පෝෂණය කරමින් ජීවත් වෙනවා. මේකයි දේව පූජාව කියලා කියන්නේ. ආන් මෙතෙන්ද දෙවියන් ආලය කරනවා. එතන තමයි දේවාලය. තේරුණා නේද? මම කියනවා පින්නතුනි කිසිම බයස්සකක් නැතුව සියලුම විහාරස්ථාන දේවාල බවට පත්විය යුතුයි කියලා. හැබැයි කැවුම් කෙහෙල්කම් පුස්කම් පුස් කැවුම් කන කුණු කෙහෙල්කම් කන දේවල් නෙමෙයි. ඒවා භූතාල පෙරේතාල ඒවා. තේරුණා නේද? දේවාල කියන්නේ දෙවියන් ප්‍රිය කරන තැන. දෙවියන් ප්‍රිය කරන්නේ පිරිසිදුව පින්දහම් කරන තැනක් තියෙනවා නම් ආන් ඒක දේවාලයක්. එහෙනම් සියලුම විහාරස්ථාන පිරිසිදු පිරිසිදු කරගන්න ඕනේ. ඒ තැන්වල පින්දහම් කරන්න ඕනේ. ආනිස පූජා කරාට කමන්නේ නැහැ. තේරුණා නේද? මේ දේවතාවෝ බලාගෙන ඉන්නවා ඒ විහාරස්ථාන ළඟට ගිහිල්ලා. ඔය උපවසත කියලා කියන්නේ උපවසත කියන්නේ දෙවියන් සමීපේ වාසය කරනවා. කවදාද? පොය දවසට. පොය දවසට නෑ මිනිස්සු වැඩියෙන් පින් කරන්නේ නේද? දෙවියෝ සමීපේට ඉතින් වාසය කරනවා. වැඩගෙන ඉන්නේ පින් අනුමෝදන් වෙන්න. මෙන්න මේකයි දේව පූජාව. සියලෝම විහාරස්ථාන නෙමේ සියලෝම ගෙවල්. ඒගොල්ලන්ගේ ගෙදර දේවාලයක් බවට පත් කරගන්න. ගෙදර පිරිසිදු කරන්න. ගෙදර පින්නම් කරන්න. ගෙදර විතර දේවාලයක් කරගෙන මදි. තමාගේ චිත්ත සංතානය පිරිසුදු කරගන්න. පින්දාම් කරන්න. එතකොට ඔයගොල්ලෝ ඇවිදින දේවාල බවට පත් වෙන්නේ නේද? ඇවිදින දේවාල බවට පත් වෙයි. දෙවියෝ ආලය කරයි. සක්‍රිය වැඳගෙන ඉන්නවා. සද්දේව රජින්දා හොඳ මිනිසුන්ට වැඳා ඒක දුටු හින්දා සියලු දෙවිවරු අපට වැඳා නේද? එතකොට සත්‍යයත් වඳිනවා නම් අනිත් දෙවිවරුත් වඳිනවා නම් මිත්‍යා දෝෂික පෙර දේවතාවුන්ට ප්‍රේතෙන්ට භූතෙන්ට අපිට පුළුවන් ද කරදර කරන්න. ලොක්ක වඳිනවා නම් කරදර කළොත් එහෙම ඩොක්කට කියන එකත් ඒක. උන්වහන්සේ අපිට වඳිනවා මම අපිට ගහනවා කියන එක. දෙය අල්ලගෙන නෑ හොඳටම. රාගෝස ඉවරයි කියන එක මේ ධාර්මික ජීවිතයක් ත්‍රිසු ජීවිතයක් ගත කරගන්න. එතන දේවාලය. රාගෝස නෑ එතන. කිසිම භූතයකට අපිට කරදර කරන්න බෑ. එහෙම නෑ. ඊළඟට විහාරස්ථානයක් නම් දේවාලයක් බවට පත් කරගෙන මඩ පින්නතුනේ. විහාරස්ථානයක් බ්‍රහ්මාලයක් බවට පත් කරගන්න ඕනේ. මගේ ඉංග්‍රීසියක් ඇහුවා කෙනෙක් හාමුදුරනේ දැන් පන්සලේ වැඩ ඉවරයි නෑ දේවාලයක්වත් හදමුද කියලා. මං කිව්වා දේවාලයක් හදලා තියෙන මොඩලින්ට දෙන්නේ නෑ කිව්වා. දේවාලයක් නෙවෙයි ගම්මාලයකට මං හදලා තියෙන්නේ. ගම්මාලය කියන්නේ සමත භාවනා කරන තැන. පිරිසිදුව, නිස්සබ්දව සමත භාවනා කරනවා නම් යම් තැනක ආ නිතර බ්‍රහ්මාවේ. අපේ ආර්ය නිකේතනයේ පින්නතුනේ දේවාලයක් විතරක් නෙමෙයි බ්‍රහ්මාලයක් බවට පත් කරලා ඉවරයි. තේරුණානේ දෙවිදක්කයන් බ්‍රහ්මාලයක් බවට පත් කරගෙන සමත භාවනා කරන්නේ. එතන තමයි විවේකයේ තියෙන්නේ. එතන තමයි සංහිඳියාව තියෙන්නේ. වෙන සංහිඳියාව කොහෙ නැහැ. චිත්ත සංසිඳ සිත සංසිඳවා ගන්න ඕනේ පින්වත්නි භාවනා කරන්න ඕනේ සමත භාවනාවෙන් මේ වැඩේ කරන්න පුළුවන් සංහිඳියාව ගැන අපි කතා ගන්න හැමදේම නේද සංහිඳියාව කියන්නේ සැහැල්ලු භාවය ඊළඟට බ්‍රහ්මාලයක් බවට පත් කරගෙන විතරක් මදි පින්නතුනි විහාරස්ථානය. බුද්ධාලයක් බවට පත් කරගන්න ඕනේ. බුද්ධාලය කියන්නේ විදර්ශනා භාවනා කරන තැන. බුද්ධිමතුන් ආලය කරන තැන බුද්ධාලය කියලා කියන්නේ. විහාරස්ථාන විතරක් නෙමෙයි. ඔබත් බුද්ධාලයක් බවට පත් වෙන්න. ඔබ විදර්ශනා භාවනා කරන්න. සමත භාවනා කරන්න විදර්ශනා භාවනා කරන්න. පිරිසිදුව සිල්වත්ව ගුණවත්ව ජීවත් වෙන්න. එතකොට ඔබ ඇවිදින දේවාලයක්, ඇවිදින බ්‍රහ්මාලයක්, ඇවිදින බුද්ධාලයක්. පැහැදිලි නේද? මෙන්න මේවා තමයි බින්නතුනේ පොද පූජා කියලා කියන්නේ. පූජාච පූජනීයානං ඒතං උත්තම මංගලං කියන්නේ ඔන්න ඕකයි. දැන් මම තුර බුද්ධ පූජාව, ධම්ම පූජාව, සංඝ පූජාව, දෙමෝපියන් කරන පූජාව, ගුරු පූජාව, දේව පූජාව, ඒ ඔක්කොම දැන් විස්තර ඇතුළේ කියවන්නේ නේද? ඉතින් මේ පුද පූජාංශ ගැන තමයි අද මම ධර්ම දේශනා කිරීමේ ප්‍රධානම ප්‍රධාන මාතෘකාවක් කරගත්තේ පූජා පුදු පූජාන්තය. පූජා තියෙනවා. ආමිෂ පූජා, ප්‍රතිපත්ති පූජා කියලා දෙකක් තියෙනවා. ඔය දෙකම කළාට කමන්නේ ආමිෂ පූජාවක් කරන්නේ. ඒක ඇති වැරද්දක් නෑ. ඒකට වඩා ප්‍රතිපත්ති පූජාවට අපි තැන දෙන්න ඕනේ. කරු කරන්න ඕනේ, ඒ පැත්තට යොමු වෙන්න ඕනේ. ආන් එතනින් තමයි අපිට හැම තැනම ජය ගන්න පුළුවන්කම තියෙන්නේ. කුඩ පූජාන්ති කියන්නේ ඕනෝකයි. මංගල සූත්‍රය කියලා කියන්නේ විශේෂයෙන්ම දුදනන් වැරුම හා සුදනන් සෙවම. ඊළඟට උතුමන් පිදුම. උතුමන් පිදුම කියලා කියන්නේ මේ පූජා කළ යුතු අයට පූජා කරනවා කියන එක. නිතර වඳින්න පුදන්න ඕනේ. ඔන්නහා තියෙනවා නේද අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං කියලා අහලා තියෙනවා නේද? ඒවා ලැබෙන ක්‍රමය දන්නවද මන් දන්නේ නිතර වඳින පුදුම එක්කෙනාට ආයු වන්නෝ සුඛම් බලං ආයසේ වන්නේ සතේ බලය ලැබෙනවා කොහොමද ලැබෙන්නේ හාගන්න මං කියන්නම් නිතර වඳිනවා කියන්නේ පින්නතුනේ පසල පිටව වඳිනවා කියන්නේ නළල බිම තියෙනවා වඳිනවා ආයසරයක් කුස්සනවා ආයසරයක් නළල බිම තියෙනවා ආයසරයක් නළල කුස්සනවා ආයසරයක් බිම තියෙනවා එතකොට පිටිපස්ස පැත්ත ඉස්සෙනවා නන දින තියෙනකොට අර පිටිපස්ස පැත්ත ඉස්සෙනවා. පිටිපස්ස පැත්ත ඉස්සෙනකොට මේ අදෝ මාර්ගයේ ආශ්‍රිත ලේ තියෙනවනේ. ඒ ලේ ධාතුව චලනය වෙනවා. ලේ ධාතුව චලනය වෙනකොට ඒ අදෝ මාර්ගයේ ආශ්‍රිත ලේ ධාතුව චලනය වෙනකොට එතන තියෙන මේ චලනය වෙන්නේ පිළිසිදු වෙනවනේ. ඕනෙන් දැන් චලනය වෙන්නේ නැත්නම් පිළිසිදු වෙන්නේ. ලේ පිළිසිදු වෙනවා. ලේ පිළිසිදු වෙනකොට අරිසස් සමාරුව නැහැ. අරිසස් සමාරුව නෑ කියන්නේ කණ්ඩ පුළුවන්. යන්න ලං වෙලා නෑ. කණ්ඩ පුළුවන් නම් ආයුෂය, වර්ණය, සැපය, බලය තියෙන්නේ මොකද? නිතර වඳින පුදුන එක්කෙනාට ආයු වර්ණ සැප බල ලැබෙන්නේ ඔය විදිහට. එයා පින්වත්නි අර්ථවත් කරන්න ඕනේ. හැම දෙයක්ම හැම පුදු පූජාවක්ම අර්ථවත් කරන්න ඕනේ. ඉතින් ඒක නිසා නිතර නිතර වඳින්න. වැඩිපුර වඳින්න. <laughs> නේද? එතකොට සාන්දෘෂ්ටික වශයෙන්ම අපිට අවශ්‍ය කරන මේ ආයි වර්ණ සත්‍ය බඳ ආදී ලැබෙනවා. ඊළඟට මේ ආහාර දාණය තුළිනුත් ඒව ලබා ගන්න පුළුවන්. ආහාරයත් මාර්ගයෙන් මොනවද ලැබෙන්නේ? ආයසේ වර්ණයේ සැපේ බලේ බුද්ධිමත්භාවය. ආහාර දාණය. ඒකට ආහාර දාණය අපි දෙන්නේ කාටද? මේක බල්ලෙකුට රපටෙකුට කන්න ටිකක් දුන්නොත් ඒ ටික ලැබෙනවා පින්නතුනේ. සාමාන්‍ය මිනිහෙකුට දුන්නත්, දීබද්දෙකුට කන්න ටිකක් දුන්නත් ඒ ටික ලැබෙනවා. නමුත් මහ ජනතාව වැඩියෙන් කැමති කාටද මේ ආහාර පූජා කරන්න මහා සංඝරත්නයට නේද? ආර්ය මහා සංඝරත්නයට. මේ ආහාරයක් මාර්ගයෙන් ආර්ය මහා සංඝරත්නයට මේ පින්නතුන් බලශක්තියෙන් පහක් දෙනවා. ඒ බලශක්තියෙන් පහ තමයි ආයුෂයේ වර්ණයේ සැපේ බලයේ බුද්ධිමත්භාවය. මේ බලශක්තියෙන් පහ විසුණු වහන්සේ ලබාගෙන මොකද කරන්නේ? මේ මහ ජනතාවට සේවය කරන එක කරන්නේ පින්නතුනේ. තේරුණා නේද? අපේ මුළු ජීවිතේම ඔයගොල්ලෝගෙන් පූජා කරලා ඉවරයි. තේරුණේ මට කිසි වැඩක් නැහැ. මට තියෙන්නේ මේ අසරණ ජනතාවට ධර්මය කියා දීලා සම්මාදිට්ඨිය ඇති කරලා සසර දුකින් අතමුදවා ගැනීම විතරයි මට තියෙන එකම කාර්යයයි. ඒ සඳහා මම දානවල දන්න ඕනේ. නාන්න ඕනේ. නිදා ගන්න ඕනේ. ඉලක්ක අදහම වේට් ටිකක් ගන්න ඕනේ කුමක් සඳහාද? ජීවත් වීම සඳහා. ජීවත් වෙන්නේ කුමක් සඳහාද? තමනම් ජීවත් වෙන්නේ මහ ජනතාව සඳහා. මහජනතාවට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කිරීම සඳහා තමයි මම ජීවත් වෙන්නේ. ඒ සඳහා මම දානේ වන්දනවා, නානවා, නිදා ගන්නවා, ඈ දේත් ඒත් පරිහරණය කරනවා, සිරු පරිහරණය කරනවා. ජීවත් වෙන සඳහා ජීවත් වන්නේ ජීවත් වන්නේ අර ටික තමයි ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. ඔබ ජීවත් වෙන සඳහා ධාමේ කෑම කරනවා නේද? කෑම කරනවා, එඳුම් අදිනවා, මේ දේවල් හරියම්බ කරනවා ජීවත් වෙන සඳහා නේද? මන්නාන ඔබ ඔබ ජීවත් වන්නේ කුමක් සඳහාද? කියන්න බලන්න. කන්නේ අඳින්නේ කරන්නේ ජීවත් වීම සඳහා. කන්නේ බොන්නේ ඔක්කොම කරන්නේ ජීවත් වීම සඳහා. ජීවත් වෙන්නේ කොහොමද සඳහාද? What is the aim of your life? මොකක්ද ඔබේ aim එක? කොහොමද සඳහාද ජීවත් වෙන්නේ? මගෙන් ඇහුවොත් මම කියනවා මම ජීවත් වන්නේ සැපසෙවීම සඳහා කියලා. එතකොට ආයි කොයි බන්නාද දුක් වෙන ජීවත් වෙන්නේ කියලා. මම කියනවා ආර්ය පුද්ගලයව හැර සියලුම ප්‍රත්‍යඥයව ජීවත් වන්නේ දුක් සෙවීම සඳහාය. මොනවාද මේගොල්ලෝ හොයාගෙන යන්නේ? රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්ම. එසකන ජීවනාශයේ කය මන පිනවන දේවල් හොයාගෙන යන්නේ නේද? එසකන ජීවනාශයේ කය මන පිනවනකොට මොනවද ලැබෙන්නේ? රාගය ලැබෙන්නේ. රාගය ලැබෙන්නේ පළවෙනි ගින්දර. අපි ජීවත් වෙන්න ඕනේ ඒවා මර්ධනය කරගන්න. ඉන්ද්‍රිය දමනය කරගන්න ඕනේ පින්වත්නි. සිත පිරිසිදු කරගන්න ඕනේ. නිවන් දැකීම සඳහා අපි ජීවත් වෙන්නේ. බය නැතුව කියන්නේ මම ජීවත් වන්නේ නිවන් දැකීම සඳහා කියලා. එහෙනම් ඒ සඳහා මේ සද්ධර්ම දේශනාව ශක්තිමත් වේවා කියන ආශිංසනයෙන් මාගේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා. ඔබ සෑම දිනාටම සම්බුදු සරණයි සදහම් පිහිටයි සංඝ රැක වරණයි. සාදු සාදු සාදු අද ධර්මානුශාසනාව පැවැත්වූ ගරුතර දේශකයන්න් වහන්සේ වතුරුතුන කන්නිමහර අමෘත ගවේෂී ආර්ය සමාජයේහි ප්‍රධාන අනුශාසක පූජ්‍ය පඬිත මහා කම්මඨානාචාර්ය වතුරුගම නන්දසිරි ස්වාමීන් වහන්සේ සිරි විදුත් නිරෝගී සුවචිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් මත සාදුකාරයක් පවත්වමු සාදු සාදු සාදු ධර්ම දේශනා අපට දායකත්වය ලබා ගන්න හැකියි කතා කරන චාතික ගුවන්විදුලියේ ආධුනික අංශයට දුරකථන අංකය 0112 69 71 70.